වෙසක් ධර්මානු ශාසනාව. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද ධර්මානු ශාසනා පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාසන මහාධීපති මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නාවයනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 මේ සඳහන් වන්නේ දීඝනිකායේ මහා වර්ගයට අයති මහා පරිණ්වාන සූත්‍රයටයි. සරුවක්ඥන් වහන්සේ අසංඛේය කල්ප 20කට ඉහතදී ඒ කියන්නේ විශ්ව ආසංඛ්‍ය කල්පලක්ෂයකට ඉහතදී මව්පියන්ට උපස්ථාන කරමින් සිට සද්දවසක් තිස්සේ මෑණියන් කරපිට තියාගෙන මහසවරේ පේනලා අවසාන දවසේදී ලෝතුරා බුදුබා පැතුවා. එදවස් සිදීම ගොඩ වී දිවි හිමියන් මෑණියන්ට උපස්ථාන කළ අතර මෑණියන්ගේ අවසාන මොහොතේදී මෑණියන්ගේ හෘදයාංගම ආශිර්වාදය ඒ බෝසත් පුතුණුවන් වහන්සේට පිරිනැමුණා ගොඩෙහිදී දියෙහිදී මෞපිය උපස්ථාන කළ දෑතක් ඇති පුතාණන් වහන්සේ ඔබමතු බුදු වේවා කියන ආශිර්වාදයේ පැවැත්තුවා මේ දරුවාගේ సంతානෙ සිවි සම්මස්නාර ඇට ඇටිමඳුළු දක්වා මේ ආශිර්වාදයේ විනිවිද බැසගත්තා එදා පටන් සත් අසංකේය කල්පලක්ෂයක්ම ලෝතුරා බුද්ධ ශාසන 125000ක් සම්මුඛ වෙමින් අනේකාකාර දානාදී කුසල් පුරමින් සිතින්ම බුදුබාපතාගෙන මනෝ ප්‍රනිධානේ පෙරුවා. පුරාණ දීපංකර බුද්ධ ශාසනයේ සිට නවාසංකයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි බුද්ධ ශාසන 387000කදී නානාවිද දානාදී පාරමී පුරමින් වචනෙම්ම බුදුබා පතමින් අනියත බෝධිසත්වයෙක් හැටියට පෙරම් පුරාගෙන ආවා. ඒ වාක් ප්‍රනිධානය දීපංකර පාදමූලයේදී අෂ්ටංග සමන්නාගතව අෂ්ට ධර්ම සමෝධානව ලෝතුරා බුදු වෙන බවට විවරණ පතුල් ලැබුවා. එදා සිට සාරා සංකේය කල්පලක්ෂයක්ම ඇස්සිස් මස්ලි එවැගේම අමුදරුවන් රාජ්‍ය පවා පරිත්‍යාග කරමින් පංචමහා පරිත්‍යාග ත්‍රිවිධාර්ථචර්යා සහ සමත්‍රිංසත් පාරමී පුරමින් මහා ප්‍රනිධානී පුරමින් ඇවිත් වෙසතුරු අත්බැවිදී සත්වාරයක් මහා පෘථිවිය කම්පා කරවමින් බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්න සමත් වුණා. නැවත තුසිත දෙවලෝ ඉපද සිටිද්දී දසදහසක් සක්වලේ දෙවිබඹුන්ගේ ආරාධනය පිළිගෙන පස් මහා බැලුම් බලා මනුලව පහළ වුණා. ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය අවස්ථාවන්හිදී දස දහසක් ලෝක ධාතු වල අසීමිත ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණා. වයස 16 දී රාජ්‍යශ්‍රීයටපත් වුණා. දෙව් කුමරයෙක් මින් අනේක වේද ගෘහ සම්පත් විඳීමින් රාජ්‍ය සම්පත් විඳීමින් සිට වයස 29 දී සතර පෙරනිමිති දෙකීමෙන් කලකිරී නුවාසේ අබිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. එවාගේම දෙසතියක් ඇතුළතදී අෂ්ට සමාපත්තිලාභී වුණා. මහා ප්‍රදං වීරිය වැඩුව අවුරුදු 6කට ආසන්න කාලයක්. අවසාන සති දෙකදී මැදුම් පිළිවෙත අනුගමනය කරමින් නැවතත් අෂ්ට සමාපත්තිලාභීව සමවත් සෝයෙන් වැඩ ඉඳලා හරියටම උපතින් 35 වෙනි වසර සපිරෙන වෙසක් පොය දවසේදී සුජාතා සිටු දේවී පිළිගැන්වූ කිරිපිරුදානේ පිළිගෙන බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාරු පරාජය කොට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාලා ඒ මේ සරුවඥන් වහන්සේ සත් සතියක් නිවන් සුව වඳලා වළඳලා ඊළඟට තමන් වහන්සේ ලැබුණු ආරාධනයේ පරිද්දෙන් ධම්සක් දේශනාව පැවැත්වුවා බරණැස් නුවර සමීපයේ ඉසුපතනාරාම මිගදායේ එදවස් සිදී දසදහසක් ලෝක ධාතුවට එක හඬින් ඇසෙනසේ ඒ අනුත්තර ධර්මචක්‍ර සූත්‍රයේ දෙසූ දවසේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රධාන අසංකේයයක් පිරිස සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා 18 කෝටියක් බ්‍රහ්මියෝ රහත් වුණා. එතෙන් සිට අවුරුදු 45ක් මුළුල්ලෙහි ලොවට අමා දහම් වැස්සේ වස්සවමින් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර පැමිණෙව්වා. තමන් වහන්සේගේ ආයුෂ් ප්‍රමාණය කෙටි කාලයක් වන බැවින් අනාගතයේ අවුරුදු 5000ක් තිස්සේ ලෝ පහළවන කලපින් ඇති උතුමන්ට උපකාර වනු පිණිස අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මානෙල් මල් විහෙදෙන සුවඳ විහෙදෙන මුඛ පියුමේ මුව පද්මයෙන් එවාගේම සුදු බුදු රැස් වෙන දලදා ස්පර්ශයෙන් සුවාසූ දහසක් දහම් කඳ දේශනා කළා. තමන් වහන්සේගේ අවසාන වර්ෂය ඒ කියන්නේ අවුරුදු 80ක් පිරෙන වර්ෂය සමීප වුණා. ඔය අතර පුදුම සිද්ධියක් වුණා. ඒ සම්බන්ධව විස්තර විවරණයකුයි මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ. බණවර සායකින් තරම් පරිමිත මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සවිස්තරව දේශනා කළ යුතුව තියෙනවා නමුත් ඒ සඳහා කාලයේ මදි බැවින් එහි සාරාංශයේ කෙටියෙන් අප ඉදිරිපත් කරනු ලබන්නේ මේ වෙසක් පොහොය නිමිත්තෙන් ඒ කියන්නේ 2550 පෙරෙන වෙසක් පොහොය නිමිත්තෙන් බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනයේට ගැළපෙන බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රය ගැන කෙටි හැඳින්වීමකින් සීල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවත් එවැගේම සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළ ලද අවසාන අනුශාසනාව සිහිගන්වනු පිණිස මේ දේශනය අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. අපේ සරුවක්ඥන් වහන්සේ අවසාන වර්ෂයට සමීප කාලයේ ගිජ්ජකූට පර්වතයේ සේනාසනේ වැඩ සිටියා. එහිදී ආනන්ද ස්වාමින් වහන්සේ පවන් සැලමින් සිටින වෙලාවේදී වස්සකාරකේන මගධ මහා මාත්‍යතුමා සරුවක්ඥන් වහන්සේ සම්මුඛ වෙන්න ආවා. එසේ සම්මුඛ වෙලා සාකච්ඡාවක් කළා. ඒ කියන්නේ අජාසත් රජුරුවන්ගේ අගමැතිතුමා තමයි මේ වස්සකාර බ්‍රාහ්මණතුමා. එතුමා අසා සිටියා භාග්‍යතුන් වහන්සේ අපේ මහරජුරෝ ලිච්ඡවි රාජධානි ආක්‍රමණය කරන්න සූදානම්ව සිටිනවායි කියලා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ ඔහුට ඇහෙන්ද අනදමාහිමියන් වහන්සේගෙන් ඇහැවා. ආනන්දයේ මීට ඉහතදී විශාලා මහනුවර ලිච්ඡවි රාජධානියෙහි උදේනී චෛත්‍ය ස්ථානයේදී මම ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම හතක් දේශනා කළා. ආනන්දයේ ඒ අපරිහානීය ධර්ම හත ඒ අය අනුගමනය කරනවාද? ඒ පළමුවැන්න නිතර රැස්වීම, රැස්වීම බහුලව වාසය කිරීම. දෙවැන්න සමගියෙන් රැස්වීම, සමගියෙන් රාජකාරී කටයුතු කිරීම, සමගියෙන් විසිරී යාම. තුන්වැන්න ඈත අතීතයේ පටන් එන ලිච්ඡවි රජදරුවන්ගේ නොපැන වූ අනපනත් නොපැනවීම, පැනෙව් අනපනත් නොබිඳීම, පැනෙව් අනපනත් අනුව පැවතීම. සතරවැන්න ලෙචේ රජදරුවන්ගේ වැඩිහිටි වයෝවෘද රජදරුවන් ගෞරවයෙන් ඇසුරු කිරීම ආවාද ලබා ගැනීම. පස්වැන්නේ ලෙච්චි රාජධානියෙහි කුල කුමල කුල කුමාරිකාවන් කුල කාන්තාවන් බලහත්කාරයෙන් සුවසන්තක කර නොගැනීම. හයවැන්නේ ඒ ලිච්ඡවීර රාජධානී නගරය තුලත් එයින් පිටතත් තියෙන පූජන ස්ථානයන්ට කලවිරු පුද සත්කාර නිසසේ පැවැත්වීම. හත්වැන්න ලිච්ඡවීර රාජධානියට එන යන රහතුන් වහන්සේලාට ආරක්ෂාව සැලසීම. ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙන අහලා තියෙනවා ඒ ලිච්ඡවි රජදරුවෝ ඒ කියන අපරිහානීය ධර්ම හත හරියටම අනුගමනය කරනවායි කියලා. එතකොට වස්සකාර බ්‍රාහ්මණයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හත නෙමේ එකක් වුණත් අනුගමනය කරනවා නම් කිසිසේත්ම ලිච්ඡවි රාජධානිය ආක්‍රමණය කළ නොහැකි වෙනවා අපේ මහරජුරවණ්ඩ හැබැයි උපලාපනී කියන මිත්‍රත්වය ඇති කර ගැනීමයි මිත්‍ර භේදය කිරීමයි කියන දෙකෙන් පුළුවනි කියලා ඔය යන්න ගියා ඔය අතර සරුවක්ඥන් වහන්සේ අනදමා හිමියන් වහන්සේට නියම කළ ආනන්දය මේ අසල්වාසී සියලු සෙනසුන් වල භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් කරවන්න කියලා. ඉතින් හවස් වරුවේ සියලුම සංඝයා රැස් කෙරෙව්වා. එතින්දි සරුවක්ඥන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිහානීය ධර්ම 42ක් දේශනා කළා 41ක්. ඒ කියන්නේ පළමුවෙන්ම අර මුලින් සඳහන් කළ ලිච්ඡවි රජදරුවන්ට නියමිත අපරිහානීය ධර්ම 7ට හා සමාන 7ක් ඊළඟට තවත් 7ක් එවැගේම හතේ ඒවා ගොඩාල් පහක්ම දේශනා කළා 35ක් ඊළඟට හයේ ගොඩක් දේශනා කළා සියල්ල 41ක් බුදුරජාන් වහන්සේ අපරිහානීය ධර්ම හැටියට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා කැටියෙන් මෙහෙමයි භික්ෂූන් වහන්සේලා නිතර රැස් වෙනවා නම් රැස්වීම බහුල කරනවා නම් භික්ෂූන්ගේ දියුණුව සැලසෙනවා දෙක භික්ෂුන් වහන්සේලා සමගියෙන් රැස් වෙනවා නම් සමගියෙන් සාංගික කටයුතු වල යෙදෙනවා නම් සමගියෙන් විසිරී යනවා නම් භික්ෂූන්ගේ දියුණුවක් සැලසෙනවා භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් පැනෙව ශික්ෂාපද හැර අනිකුත් ශික්ෂාපද නොපනවන්නේ නම් පැනෙව ශික්ෂාපද නොබිඳින්නේ නම් පැනෙව ශික්ෂාපද අනුව පවතින්නේ නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා හතරවැන්න බුද්ධ ශාසනයෙහි සංඝ පිතෘන් වහන්සේලා නිතර ඇසුරු කරනවා නම් ගෞරව කරනවා නම් ආවාද අනුශාසනා ලබනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. පස්වැන්න නැවත නැවත නොයෙක් නොයෙක් ආසාවන්ගෙන් තොර වෙලා නිර්වාණ ප්‍රාර්ථනාවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් පිළිවෙත් පුරනවා නම් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට පස්වැන්න හයවැන්නේ භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා මේ ආරණ්‍ය සේනාසන පිළිබඳව අපේක්ෂා සහිතව වාසය කරනවා නම් ආරණ්‍ය සේනාසනවල සිත් අලවා වාසය කරනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. හත්වැන්නේ භික්ෂූන් වහන්සේ වැඩ ඉන්නා තැනට නොපැමිණියා වූ සිල්ලතුන් පැමිණෙන්ටත් පැමිණියා වූ සිල්ලතුන්ට උපකාර වෙන්ටත් පවතිනවා නම් ඒ සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියන මේ කරුණු හත පළමුවෙන් දේශනා කළා. ඊළඟට භික්ෂූන් වහන්සේලා කර්ම ආරාමතා නොවීම, බස්සාරාමතා නොවීම, නිද්දාරාමතා නොවීම, සංගනිකාරාමතා නොවීම, නැතිගුණ නොඇඟවීම, ස්වල්ප වූම ගුණ ලබා ගත්තනම් සමාධි මාත්‍රයක් වැනි දෙයක් එයින් සෑහීමකටපත් නොවීම කියන මේ කාරණා හත අනුව පවතිනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. එවැගේම භික්ෂුන් වහන්සේලා සද්ධා සම්පන්න නම් පාපයට ලැජ්ජා ඇති හිරි සම්පන්න නම් පාපයට බය ඇති ඔත්තප්ප සම්පන්න නම් ධර්ම විනී පිළිබඳ බහුශෘත නම් එවැගේම ආරම්භ වීරියෙන් යුක්තව පිළිවෙත් පුරනවා නම් එලෙම සිට සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් විදර්ශනා ඥාන වඩනවා නම් භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට සති සම්බොජ්ජංගේ වඩනවා නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා නම් විරිය සම්බොජ්ජංගේ වඩනවා නම් ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා නම් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා නම් සමාධි සම්බොජ්ජංගේ වඩනවා නම් උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා නම් භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. එවාගෙම භික්ෂුන් වහන්සේලා අනිත්‍ය සංඥා වඩනවා නම් අනත්ත් සංඥා වඩනවා නම් අසුභ සංඥා වඩනවා නම් ආදීන සංඥා වඩනවා නම් ප්‍රහාණ සංඥා වඩනවා නම් එවාගේම විරාග සංඥා වඩනවා නම් නිරෝධ සංඥා වඩනවා නම් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා පරිහීමක් වන්නේ නැහැ. එවැගේම භික්ෂුන් වහන්සේලා තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී සාගත කාය කර්ම පවත්වනවා නම් මෛත්‍රී සාගත වචී කර්ම පවත්වනවා නම් ඇතිතනත් නැතිතනත් මෛත්‍රී සාගත මනෝ කර්ම පවත්වනවා නම් ඇතිතනත් නැතිතනත් තමන්ට ලැබෙන ධාර්මික දේ බෙදා හදාගෙන පරිභෝග කරනවා නම් සීලය පිළිබඳ මතභේදයක් නැතුව සීලය මනවින් සමව ආරක්ෂා කරනවා නම් ධර්මී පිළිබඳව මතභේදයක් නැතුව ධර්මයේ මනවින් දරාගෙන පවතිනවා නම් ඒ භික්ෂූන් වහන්සේලාට දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියලා මේම අපරිහානීය ධර්ම 41කින් භික්ෂු සංඝයා වහන්සේට ආවාද කරලා සීලය නම් මෙයයි සමාධිය නම් මෙයයි ප්‍රඥාව නම් මෙයයි සීලයෙන් වැඩුණු සමාධිය මහත්ඵලයි මහත් ආනිසංසයි සමාධියෙන් වැඩුණු ප්‍රඥා මහත්ඵලයි මහත් ආනිසංසයි ප්‍රඥාවෙන් වැඩුණු සිත මනවින් ආශ්‍රවයන්ගෙන් අතමිදෙනවා කියලා මෙහෙම දේශනා කරලා ඉන්පසුව සරුවඥන් වහන්සේ වැඩියා රාජ රාජකාරාමේට ඒ කියන්නේ අම්බලට්ටිකා කියන උයනක් තියෙනවා. රජගා නුවරටත් නාලන්දාවටත් හතරේ. එහි රාජාගාරක කියන සෙනසුනක් තියෙනවා. එතන වැඩියා. එතෙන්දත් වැල්ලා බුදුරජාණන් වහන්සේ සීලය සමාධිය ප්‍රඥාව ගැන විශේෂ දේශනා පැවැත්තුවා. ඉන්පසුව සරුවඥන් වහන්සේ ඇදියා නාලන්දාවට. නාලන්දාවේ පාවාරික අඹවණේ කියන අඹවණේ ගත කළා. එහිදී සරියුත් මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා සරුවඥන් වහන්සේ වෙත ඇවිල්ලා පුදුම විදි ස්තුති පූජාවක් කළා. සරුවඥන් වහන්සේට කියා හිටියා මම මේ විදිහේ මානසිකාරයකින් මෙතෙක් ගත කළා සමාපත්තියෙන් නැගිටලා. ඒ මොනවාද? අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී අපේ සරුවඥන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ඇත්තේ නැත කියන මේ වචනේ ප්‍රකාශ කළා. එවෙලාවේ සරුවක්ඥන් වහන්සේ ඇහැවා සාරිපුත්‍රය ඔබ අතීත සරුවක්ඥන් වහන්සේලා සිතින් සිත දැක්කද අනාගත සරුවක්ඥන් වහන්සේලාගේ සිත සිතින් සිත දැක්කද නැත ස්වාමීනි මං අනුමාන වශයෙන් එසේ සිතුවා ඒ අතීත බුදුවරයන් වහන්සේලා අනාගත බුදුවරයන් වහන්සේලා සතිපට්ඨාන සතර වඩලා බොජ්ජංගහත වඩලා මේ විදියට සරුවඥතා ඥානෙටපත් වුණා. අපේ සරුවඥන් වහන්සේත් එසේමයි කියලා උන්වහන්සේ වෙත බොහෝම ගෞරවයෙන් ප්‍රශංසා මුඛයෙන් ස්තුති පූජාවක් කළා. එතින්දී සරුවඥන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගැනම විස්තර දේශනා පවත්වලා එතනින් වැඩම කොට වදාළේ පාටලිය ගාම කියන ගම්මානයටයි. ඒ කියන්නේ පසු කාලයක පාටලිපුත්‍ර නගරයේ දුවන ඒ ප්‍රදේශයයි. ඒ පාටලිපුත්‍ර පාටලී ගාම කියන ගමෙහි බෞද්ධයෝ බොහෝ සෙයින් සද්ධා ප්‍රසන්න පිරිසක්. ඒ පිරිස තමන් වෙත නොයෙක් රජදරුව ආහම රැස්වීම පවත්වන ස්ථානයක් නැතුව බැවින් විශාල ශාලාවක් ඉදි කරලා තිබුණා. ඒකට ආවසදාගාරය කියලා කියනවා. මේ ආවසදාගාරයේ බුද්ධ ප්‍රමුඛ 1250 සංඝ පිරිසට පහසුකම් සැලසලා දුන්නා. විශාල පිරිසක් බණ අහන්න ආවා. එතින්දී සාරුවක්ඥන් වහන්සේ පිරිසට පංචශීලයේ නොරැකීමේ ආදීනව පහත් පංචශීලයේ රැකීමේ ආනිසංස පහත් දේශනා කළා. පංචශීලයේ නොරැකීමේ ආදීන වශයෙන් පළමුවන්න ධනෙන් පිරිහෙනවා. දෙවැන්න කීර්තියෙන් පිරිහෙනවා. තුන්වැන්න ගුණමකුක බවට එවාගෙම අවිශාරද බවටපත් වෙනවා. හතරවැන්න මරණාසන්න මොහොතේදී සිහිමුලා වෙනවා. පස්වැන්න මරණින් මත්‍යාපාගාමි වෙනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් පහදා වදාලා. ආනිසංස පහ ඇටියට පංචශීලයේ මනමින් රක්නා සීලවන්තයා ධනෙන් දියුණු වෙනවා. යසෝ කීර්තියෙන් දියුණු වෙනවා. ಗುಣ කතාව පැතිරෙනවා. එවාගෙම ඕනෑම රාජ පිරිසකට නමුත් විශාරදව මුහුණ පාලා කතා කරන්න සමත් වෙනවා. එවාගේ මරණසන්න මොහොතේ මනා සිහිනුවණින් ඉඳ සමත් වෙනවා. මරණින් මත්තේ නිදා පිබිදයක් මෙන් සුගති ලෝකයක උත්පත්තිය ලබනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් පැවැත්තුවා. එදා සරුවක්ඥන් වහන්සේ රාත්‍රී මැදීම සැතපී අලුයම් කාලයේදී ඉලිමානි සක්මන් කළා. ඒ මොහොතේ දකින්න ලැබුණ මේ පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන ප්‍රදේශයේහි දෙවි දේවතාවෝ අහසේ විමන් සඳහා වෙන් කරගන්නවා. අහසේ ඉඩම් වෙන් කරගන්නවා. ඒතන සඳහන් වෙනවා මහේසාක්‍ය දෙවියන් අහසේ විමන් ඇති කරගන්නා තැන් ළඟ මහේසාක්‍ය රජදරුවන්ට මාලිගා ඇති කරගන්න හිතෙනවා. මධ්‍යම දේවතාවන් විමන් ඇවෙන් කරගන්න තැන්වල මධ්‍යම රාජ මේ පුරුෂයන්ට නැත්නම් රජදරුවන්ට මාලිගා හදාගන්න හිතෙන වෙනවා. තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවන් අහසේ විමන් වෙන් කරගන්න තැන්වල තුන්වෙනි පන්තියේ රජදරුවන්ට මාලිගා හදාගන්න ඉදිරිපත් වෙනවා හිතෙනවා. පසුදා උදෑසනම සුනීද වස්සකාර කියන මගද මහා මාත්වෝ දෙන්න ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දානි දුන්නා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ ඒ පිරිසට විශේෂ අනුශාසනාවක් කළා මේ දෙවියන්ගේ පින්දීමේ වැදගත්කම. මේ වාගේ පින්කමක් කළ දෙවියන්ගේ පින්දීමෙන් දෙවියන්ගේ මෛත්‍රී කරුණාව ඒ පිරිසට යොමු වෙනවා. දෙමව්පියන් දරුවෙකු රැක ගන්නාක් මෙන් ඒ ඇත්තෝ ආරක්ෂා කරගන්නවා කියලා බොහොම ලස්සන දේශනාවක් පැවැත්තුවා. සුනීද වසකාර මගධ මහාමාත්‍යෝ දෙන්න මේ පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ අජාසත් රජතුමාගේ විධානයෙන් අර විශාලා මහනුවර ලිච්ඡවි රාජධානි ආක්‍රමණය කරනු පිණිසයි. ඒක එසේම සිද්ධ වුණා. සාරුවක්ඥන් වාසයේ සියල්ල දන්නවා. ඊළඟට සරුවඥන් වහන්සේ එතනින් පිටත් වෙන තැනට ගෝතම ద్వාරය කියලා නමකුත් ඒ ඇත්තෝ මිදාන කළා නියම කළා. ගඟෙන් එතර වෙන්න තිබුණු තැනදී සරුවඥන් වහන්සේ වඩන වෙලාවේ විශාල ගම් වතුරක් තිබුණා. දෙපැත්තේ මිනිස්සයෝ උරුපාරු සෝදානම් කරගන්නු අයන් දෙන්නේ. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ඉරිදීෙන් එගොඩට වැඩියා. බැලලා ප්‍රීති වාක්‍යයකුත් කිව්වා. ඒ වැඩම කළ තොටුපොවට නියම කළා මේ සුනීද වාසකාර ඇමතිව දෙන්න ගෝතම තීර්ථය කියලා. මෙම මේ පාටලිපුත්‍ර නගරයට ඔය නම් භාවිතා වෙන්න සිද්ධ වුණා. සරුවඥන් වහන්සේද අනාගත වාක්‍ය දේශනා කළා. ඉදිරියේදී බුද්ධ ශාසනාන්තයේතෙක් ඒ කියන්නේ ඒ රටේ බුද්ධ ශාසනය පවත්නාතෙක් පාටලිපුත්‍ර නගරය අගනුවර වෙනවා. එවාගෙන් වෙළඳ මධ්‍යස්ථානය වෙනවා. හැබැයි මේ පාටලිපුත්‍ර නගරයේට ගින්නෙන් හෝ ජලයෙන් හෝ මිත්‍ර බෙහෙදෙන් හෝ විපත්‍යක් වෙනවා අනාගතයේ කියන එකත් උන්වහන්සේ අනාගත වාක්‍යය ප්‍රකාශ කරලා තියෙනවා. ගංගෙන් එගොඩ වෙච්චේ සරුවඥාන් වහන්සේ වැඩියේ කෝටි ග්‍රාමයට. කෝටි ග්‍රාමයේහි යදීන් අතරත භික්ෂු සංඝයා වහන්සේට ආවාද කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. මානිනේ ඔබත් අපත් සෑම දෙනාම දීර්ඝ සංසාරයක ඇවිද්දා. මොනවාද ඇවිදින්න හේතුව ආර්ය සත්‍ය අතර නොදන්නාකම. දැන් අපි සීලුම දෙන ආර්ය සත්‍ය දැකගත්තා. භවනිත්‍ය කියන තෘෂ්ණාව මුලින් උදුරා දැම්මා. මින් ඉදිරියට අපට මේ විදිහේ සංසාර ගමනක් නැත කියන එක පහදා දෙමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සවිස්තරව දේශනා කළා. එතින් දෙසාරුවක්ඥන් වහන්සේ වැඩම කොට වදාලා නාදිකාව කියන ප්‍රදේශයට. ඒ නාදිකාවේ තියෙන ගිංජකාවසති කියලා සේනාසනයක්. එහිදී සරුවඥන් වහන්සේ විශේෂ දේශනා පෙළක් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා පැවැත්තුවා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමීනි මේ නාදිකාවේ හිටියා සාල්ලක කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ උපන්නේ කොහෙද? ඒ වගේම නන්දා කියලා විශේෂ භික්ෂුණීන් වහන්සේ නමක් හිටියා. ඒ වගේම සුදත්ත කියලා හොඳ උපාසක මහත්මියක් හිටියා. සුජාතා කියලා හොඳ උපාසිකාවක් හිටියේ. ඒ ඇත්ත කොහෙද උපන්නේ ස්වාමීනි? එවාගේ සරුවක් යන් වහන්සේ දේශනා කළා. ඒ සාල්ලක භික්ෂූන් වහන්සේ රහත් වෙලා පිරිනිවන් පෑවා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා සුද්ධාවාසයේ උපන්නා. එවාගේම සුදත්ත උපාසකතුමා සකදාගාමී වෙලා දෙව්ලොව උපන්නා. එවාගේම සුජාතා උපාසිකාව සෝවාන් වෙලා දෙව්ලොව උපන්නා කියලා. තවත් වෙලාවක ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා ස්වාමිනේ මේ නාදිකාවේ තවත් පිරිසක් ඔය වාගේ දැන් කලුරිය කියලා තියෙන හොඳ බෞද්ධයෝ ඒ එක්කෙනෙක් කුක්කොට කියන උපාසකතුමා එක්කෙනෙක් කාලිම්බ කියන උපාසකතුමා එක්කෙනෙක් කාණ්ඨක කියන උපාසකතුමා එක්කෙනෙක් කටිස්සබ කියලා උපාසකතුමෙක් එක්කෙනෙක් තුට්ටෝ කියලා එක්කෙනෙක් සන්තුට්ටෝ කියලා එක්කෙනෙක් බද්දෝ කියලා එක්කෙනෙක් සුබද්දෝ කියලා ඒ අතු කොහෙද උපන්නේ එවෙලාවේ සාරුවක්ඥන් වහන්සේ වදාලා ආනන්දය ඒ නම් සඳහන් කළ සීලුම දෙන අනාගාමි වෙලා සුද්ධාවාස බඹතලී ඉපදුනා. ඊළඟට සාරුවක්ඥන් වහන්සේ දේශනා කළ ආනන්දය මේ මිය පරලෝ යන ඔක්කොම ගැන අහන්න ගියාම තථාගතයන් වහන්සේට ඒක වෙහෙසක්. මම දෙන්නම් ධර්ම ආදාසයක්. කියන්නේ කැඩපතක්. යම්කිසි කෙනෙකු සෝවාන් වුණා නම්, සකදාගාමුණා නම්, අනාගාමුණා නම් ඒ ඇත්තා යම් වෙලාවක මේ පරිලෝ යන ආසන්න වෙලාවකදී තමා ලබාගත් අධිගමේ ප්‍රකාශ කරන්න මං අනුදෙන වදාරනවා. ඒ ඇත්තෝ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ ගියේ අවිත්ත ප්‍රසන්න අය. ඒ කියන්නේ සැලවිය නොහැකි සද්ධා සම්පන්න අධිගමලාභී සද්ධා සම්පන්න අය. ඒ ඇත්තන්ට පුළුවනි තමන්ගේ අවසාන මොහොතේදී මං අසවල් අධිගමයටපත් වුණා කියලා තමන් සමීපචාරී අයට ප්‍රකාශ කරන්න පුළුවනි කියලා උන්වහන්සේ විශේෂ දේශනාවක් පැවැත්තුවා. ඉතින්දී උන්වහන්සේ වැඩම කොට වදාලා විශාලා මහනුවර අම්බපාලි වනයේට. මේ අම්බපාලි වනය බොහොම විවේක ස්ථානයක්. ඒ බව ආරංචි වුණා අම්බපාලි ගණිකාවට. එතුමිය තමන්ගේ පිරිසත් එක්ක යානාවකින් ගිහිල්ලා සරුවඥන් වහන්සේට දානෙට ආරාධනා කළා. ආරාධනා කළ එනකොට ලිච්ඡවි රජදරුවෝද යානාවලින් ගියා 500ක් පිරිස ආරාධනෙට යාම සරුවඥන් වහන්සේදාලා ආරාධනේ බාරගත් බව. ඉතින් අන්තිමේදී ඒ අම්බපාලි ගණිකාවගෙන් ඒ හැමෝම ඉල්ලුවා අපි මෙච්චර මුදල් දෙන්නම් අපට ඒ දානවාර දෙන්න කියලා. එතුමිය කිව්වා මේ මුළු මහත් ලිච්ඡවි රාජධානියම මට දුන්නත් මම නම් මේ දානවාරේ කාටවත් ආපහු දෙන්නේ නැහැ කියලා. අන්තිමේදී ලිච්ඡවි රජදරුවෝ අත්පොළ සංගාලා තියෙනවා අසුරුසන ගහලා තියෙනවා අනේ අපි පෙරදුනානි කියලා. අන්තිමේදී පසුදින අම්බපාලේ විශාල සංඝ පිරිසට ඊතා උතුම් ලෙස දානි දුන්නා. දානි දුන්න පමණක් නෙමෙයි ඒ අම්බපාලේ වනය සම්පූර්ණයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතකොට පූජා කළා. පසුව එතුමිය පැවිදි වුණා. දෙනි ශාස්ත්‍රයේ පැවිදි වුණා. හේතුව එතුමියගේ පුත්‍රවණක් හිටියා කානු කොණ්ඩඤ්ඤ කියලා. ඒ පුත්‍රයෝනේ බුදු ශාසනයේ පැවිදිව රහත් වෙලා හිටියේ. එනිසා මිතුමියට තිත නැමුණ තමන් සතු දේ සංඝ සතු කොට තමනුත් පැවිදි වෙලා සසර දුක් තරණය කරන්න. ඒ වගේම පැවිදි වෙලා වැඩි කලක් ගියේ නෑ. එතුමිය සෞකලෙස් නසා අරහත්ත්වයට පත්වලා පිරිණිවුණා. ඊළඟට සරුවක්ඥන් වහන්සේ ඒ අම්බපාලි ගණිකාවගේ අඹ වනයෙන් පිටත් වෙලා තමන් වහන්සේ නැවත වැඩම කරන්න යදුන බේලුව ගමන්ට මේ බේලුව ගමේ වස් සමාදන් වෙන්න ආසන්න කාලයයි වැඩි. ඒ කියන්නේ 45 වෙනි වසර. ඒ වෙලාවේ භික්ෂු සංඝයා වහන්සේට නියම කළා මහණෙනි තම තමන් දන්න අඳුරන හිතවත් භික්ෂූන් වහන්සේලා සමග ඔය විශාලා මහනුර සමීප ස්ථානවල වස්වසණ්ඩයි කියලා. මොකද මේ බේලුව ගම එච්චර දියුණු ගමක් නෙමෙයි. විශාලා මහනුවර හැම දෙයකින් දියුණුයි. එනිසා භික්ෂු සංඝයා වහන්සේට සිව්පසේ ලබන්න පහසු බැවින් විශාලාමහා නුවර ස්ථානවල වස්වසන්ඩි කියලා විධාන කළා. ඔය විදිහට සරුවඥන් වහන්සේ ඒ පිරිසට අනුශාසනා කළා. සරුවඥන් වහන්සේ වස්සැලඹුණා විතරයි විශාල රෝගාබාධයකට මුහුණ පෑවා. රක්තාතීසා රෝගය. උත්සන්න වුණා අතිශයින්ම උත්සන්න වුණා. ඉතින් අතිශයින් උත්සන්න වෙලා වෙලා උන්වහන්සේ කල්පනා කළා මම මේ භික්ෂු සංඝයා වහන්සේට ආමන්ත්‍රණය නොකොට පිරිනුවම් පෑම සුදුසු නැහැ කියලා. තා මාස 10ක් උන්වහන්සේට පිරිනුවන් පාන්න කාලේ ඉදිරියට තියෙනවා. එනිසා සමාපatti බලයෙන් ඒ රෝගය මැඩ පැවැත්තුවා. බෙහෙත් හේත් වලින් පමණක් නෙමෙයි සමාපatti කියන්නේ අරිහත් ඵල සමාපත්තියම. එහිම සමාපatti යෙදෙමින් උන්වහන්සේ රෝගය යටපත් කළා. වෙනත් අවස්ථාවල සරුවඥන් වහන්සේ දවසකට සූවිසි කෝටි ලක්ෂ වාරයක් අරිහත් ඵල සමාපත්තියේ සමවදින සෙනික සෙනිකව නමුත් එදා පස් එයිදයන් පසු උන්වහන්සේ වැඩි වේලාවක් අරිහත්ඵල සමාපත්තියම යෙදෙන්න පුරුදු වුණා. එයින් සිදු වුණේ ඒ අරිහත්ඵල සමාපත්තිය අනුභවයෙන් ශාරීරික නිරෝගී රූප කලාප ඉතිරී පැතිරී පහළ වීම නිසා රෝගාබාධ වේදනා යටපත් වුණා. ඕම ගින් තුන් මාසයේ ගත කළා. ඒ තුන් මාසයේ ගත කළ අවසානයේදී ආනන්ද ස්වාමින් වහන්සේ කියනවා "මේ ස්වාමීන් මට නම් ඇස් පවා නිලංකාර වුණා. දිසා පවා හිතා ගන්න බැරි වුණ අම්බේ සරුවඥන් වහන්සේ පිරිනුවම් පායිදෝ කියලා. නතානන්දයේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්නේ නැහැ. දැම්ම තථාගතයන් වහන්සේ මේ මොහොතේ ජීවත් වෙන්නේ හරියට දිනච්ච කරත්තයක් හැර බැඳලා වැඩ ගන්නවා වගේ. ආනන්දයේ සීල සංස්කාර අනිත්‍යයි කියලා අපි දේශනා කළා තියෙනවා නේද? එනිසා මේ සංස්කාර ධර්මත් අනිත්‍යයි කියන එක පහදා දෙමින් සංඥා රැස් වෙන්න තැනක් නියම කළා. එතින්දී සංඝ රත්නයේ අමතා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා මහණෙනි දැන් තථාගතයන් වහන්සේගේ ආයුෂ් පරිච්ඡේදය බොහොම කෙටි. දැන් මගේ වාස අවුරුදු 80කට සමීපයි. මගේ ජීවිතයට මම පිහිට කරගත්තා. එනිසා සෑම දිනම අප්‍රමාදව මනස හිනුවනේ යුතුව සමාධි සම්පන්නව විදර්ශනා ඥාන සම්පන්නව තමන්ට තමන් පිහිට කරගත යුතුයි කියලා බොහෝම ලස්සන අනුශාසනාවක් පැවැත්තුවා. ඒ අනුශාසනා පවත්වලා එතනින් සරුවඥන් වහන්සේ නැවත සවැත් නුවර බලා පිටත් වුණා. මේ සවැත් නුවරට වැඩිය හරියටම ඉල්පෝයට සමීප වෙලා. එතකොට එතෙන්දී සරියොත් මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ආයුෂාස්කාර බැලුවම තව දවස් 7කින් පිරිනුවන් පාණ්ඩ වෙනවා. හරියට ඉල්පෝයට දවස් 7කට කලින් මේ එවෙලාවේ සරුවඥන් වහන්සේ වෙත වැඩම කරලා තමන් වාසේ කියා හිටියා ස්වාමිනී මට දැන් පිරිනුවම් යන්න කාලය සමීපයි. මට ඕන තැනක පිරිනුවම් පාන්න පුළුවන්. නමුත් ස්වාමීනි මගෙන් ඉෂ්ට විය යුතු තවත් සේවයක් තියෙනවා. මම බොහෝ භික්ෂු සංඝයා වහන්සේට උපකාරී වෙ හිටියා. නමුත් මගේ මෑණියන් දරුවන් 7 දෙනෙක්ම රහත් වෙලා ඉන්න මෑණියන් තාම මිසදුට ගෙන ඉන්නවා. මගේ මෑණියන්ට ධර්ම අනුග්‍රහයක් කරන්න යන්න මට අවසරයි කිව්වා. ඒ වගේම මට පිරිනුවම් යන්නත් අවසරයි කිව්වා. සරුවක්ඥන් වහන්සේ වදාලා සාරිපුත්‍රයේ තමන්ගේ මේ සහෝදර සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට අනුශාසනාවක් කරන්න කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අහසට පැන නැගී පැන නැගී සරුවක්ඥ පාදමූලයේ වඳිමින් නානාවිද ප්‍රාතිහාර්ය පාමින් අහසේදී විෂිතුරු ධර්ම දේශනාවන් පැවැත්තුවා. පවත්තලා නැවතත් උන්වහන්සේ බිමට බැලලා සරුවක්ඥ පාදමූලයේ වැඳලා දෙවියන්ට ප්‍රදක්ෂිනා කරලා කියා හිටියා ස්වාමීනි මේ මගේ අන්තිම දැක්මයි මින් ඉදිරියට මට දකින්න වෙන්නේ නෑ ස්වාමීනි. මං ඒකා සංකේය කල්පලක්ෂයක්ම භාග්‍යතුන් වහන්සේ දැකීමේ ප්‍රාර්ථනාවෙන් ආවා. ඒ මාගේ ප්‍රාර්ථනාවද මුදුන්පත් වුණා ස්වාමීනි මට අවශ්‍යයි කියලා තුන් යලක් ප්‍රදක්ෂිනා කළා. පේන තෙක් මානේ පස්සෙන් පස්සට වැඩියා. සරුවක්ඥන් වහන්සේ භික්ෂු සංඝයාට විධාන කළා මහණෙනි ඔබ සෑම ජේෂ්ඨ සහෝදරතුමාණන් වන සාරිපුත්‍ර ස්ත්‍රයන්ට ගෞරව කරන්න කියලා. සීලෝම සංඝ පිරිස සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පසු ගමන් වැඩිය දොරකොටුව දක්වා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන් එක් එකට හැසිරෙන 500ක් සංඝ පිරිස පමණක් අරගෙන අනිත් පිරිසට නැවතින්න සලස්සලා හැමෝටම ආවාද දීලා වැඩියා නාලන්දාවට නාලක ගමට. වැල්ලා මෑණියන් කිව්වා අම්මේ මම උපන්න මාලිගා මට ඕනෑද. මේ සංඝ පිරිස 500ක් ඉන්නවා. ඒ තමන් වහන්සේ ඉල්ලන් ඉස්සර තමන් වහන්සේගේම සොහයුරු චුන්ද මහරහතන් වහන්සේ කල්ැතුව පිටත් කෙරුවා මෑණියන් වෙත. ගිහිලා මේ විස්තරය කිව්වා මෑණියෝ බොහොම සතුටු වෙලා ඒ උපන්න මාලිගාවේ අසුන් පනවලා පහසුකම් සැලැස්සුවා. පන් පහසුව ආලෝක පහසුව සැලැස්සුවා. එතුමියට වෙනම මාලිගාවක් ඒ සමීපයේ තියෙනවා. ඉතින් ඒ දවසේදීම හරියට 7 වෙනි දවස වුණා වුණා ඉල්පුර 15ක් පොහෝ දවසේ ඒ දවසේදී සතරවරන් දෙවියෝ ආව වන්දනා කරන්නේ ඊළඟට ආවා සක්දේව රජතුමා. ඊළඟට ආවා සහම්පති බ්‍රහ්ම රාජයා. ඒ ඇත්තන්ගේ ආලෝකේ මෑණියන් දෙපෙළෙනවා. මෑණියන් දැනගන්න ලැබුණ මේ ස්වාමින් වහන්සේ අසනීපෙන් ඉන්නවා රක්තාපේසා රෝගයෙන් ඉන්නේ කියලා. එළි වෙනකන් එතුමිය <clears throat> නිදාගන්නේ නැතුව තමන්ගේ මාලිගාව ඉඳලා උදේ පාන්දරම තමන්ගේ පිරිසත් එක්ක ආලෝක අරගෙන දඬු පහන් අරගෙන ආවා. ඇවිල්ලා අවසර ගත්තා දක ගන්න ඕන මගේ පුත්‍ර රත්නය කියලා. එවෙලාවේදී ඇවිත් වැඳලා කිව්වා ස්වාමීනි මේ මේ විදියට ආලෝක හතරක් ආවා තවත් විශේෂ ආලෝකයක් ආවා තවත් ඊටත් වඩා ශෝභමාන ආලෝකයක් මොනවද කිව්වා අනේ මෑණියනි ඒ මුලින්ම ආවේ හතරවරන් දෙවියෝ අපේ සරුවක්ඥන් වහන්සේගේ ආරක්ෂාවට හිටිය අය ඊළඟට සක්දේව රජුරු අපේ සරුවක්ඥන් වහන්සේට උපස්ථාන කළ කෙනෙක් ඊළඟට ආවේ ඔබත් අධාන සහම්පතේ මහා බ්‍රහ්ම රාජයා එතනතා පේ සරුවක්ඥන් වහන්සේගේ හැම අවස්ථාවකදීම ශ්වේතච්ඡත්‍රිය දැරුවා. ඒ වෙලාවේ කිව්වා ස්වාමීන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨද? අනේ මෑණියන මොකක්ද මේ කියන්නේ? අපේ සරුවක්ඥන් වහන්සේ දේවාති දේවයි, සක්‍රාති සක්‍රයි, බ්‍රහ්මාති බ්‍රහ්මයි ඒ සරුවක්ඥන් වහන්සේ මේ මේ ගුණ සමන්වංගතයි කියලා බොහොම ලස්සන බණක් දේශනා කළ බුදු ගුණ තුලින්. ආග නාගණ යනට මෑණියන්ගේ හිත සමාධි වුණා. සමාධිය තුලින් විපස්සනා ඥාන වැඩෙන දේශනීය පැවැත්වුවා දෙසුම් කෙලවුන්නේ මෑණියන් දහසක් නයින් ප්‍රතිමන්ඩිත සෝවාන් මාර්ග ඵලයටපත් වීමෙන් අන්තිමේදී අඬලා කිව්වා අනේ ස්වාමීනි ඇයි මෙච්චර කලක් මට මේ අමෘතේ නුදුන්නේ මං අද මගේ මේ සීලුම සේසත බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා තමන්ගේ සීලුම සම්පත් බුදු සසුනට පූජා කළා. ඉතින් එදා දාසේ අලුයම සරියොත් මහ රහතන් වහන්සේ පිරිනුවන් පාවා දාලා මහ පොළොවද කම්පා වුණා. ඊළඟට දවස් 15ක් ගිය අතරතදී මුගලන් මහරහතන් වහන්සේද පිරිනිවන් පාන්න සිද්ධ වුණා සරුවක්ඥන් වහන්සේගෙන් අවසරගෙන තමන් වහන්සේ හිටියේ සීතවනේ කාලශිලා කියන ස්ථානයට වැල්ලා පිරිනිවන් පෑවා. ඊළඟට ඒ සිද්ධ වුණේ හරියටම ඉල් මාසේ අව අමාවක් පොය දවසේ. සරුවක්ඥන් වහන්සේ ඒ දෙනම වහන්සේගෙම ධාතුන් වහන්සේලා රැගෙන භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ගාථා 500 500 බැගින් කියලා ගුණ කතනයක් කරලා උන්වහන්සේලාට වන්දනා කරන්න නියම කළා. ඊළඟට සරුවඥන් වහන්සේ වැඩම කළා රජගහ නුවරට. රජගහ නුවර ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ ආමතා දේශනා කළා. ආනන්දේ මේ රජගහ නුවර බොහෝම රාමණීයයි. මේ ස්ථානයේ තියෙනවා විහාරස්ථාන 12ක් විශේෂ 12ක්. ඒව බොහෝම රමණීයයි. යම්කිසි කෙනෙක් සතර 이르දිපාදයන් වඩලා තියෙනවා නම් ඒ ඇත්තට කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ඒ ඉදිරිපාදයන් ඊතා උතුම් ලෙස භාවිත ස්වභාවිත කරලා තියෙනවා යානීකත වත්තුකත අනුට්ඨිත ಪರಿචිත කියන සුසමාරද්ධ කියන හැටියට වඩලා තියෙනවා. කැමතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් උනත් ජීවත් වෙනවා කියලා වදාලා. එතන කල්පය කියන්නේ මේ භද්‍ර කල්පය නෙමෙයි ආයුෂ් කල්පය. අවුරුදු 100යි. එවැගේම කල්පාවශේෂ කිව්වොත් අවුරුදු 120යි. අනදමාහිමියන් වහන්සේට මතක් වුණේ නෑ එසේ වැඩ ඉන්නසේකවා කියන්නේ. ඊළඟට වැඩම කොට වාදාලා නැවත විශාලා මහනුවරට. එහිදී සරුවඥන් වහන්සේ ඔය උදේනිය කියන සේනාසනයට පත් වෙලා ඉතින්දෙත් අර වාගේ විස්තරයක් දේශනා කළා. ආනන්දේ මේ උදේනිය චෛත්‍ය බොහොම රමණීයයි. එවාගේ මේ විශාලා මහනුවර ඇසුරු කොට එවාගේ විශේෂ ස්ථාන හතක් තියෙන. ඒ හැම තැනක්ම බොහොම රමණීයයි. ආනන්දේ සතර ඍද්ධිපාදේ වැඩූ කෙනෙකුට කල්පයක් වුණත් කල්පයට වැඩියෙන් වුණත් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සේ ඍද්ධිපාද වඩලා තියෙනවා. එනිසා තථාගතයන් වහන්සේට කල්පයක් කල්පාවශේෂයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළ නමුත් ආනන්ද ස්වාමින් වහන්සේට වැටහුණේ නැහැ ආරාධනා කරන්න. ඊළඟට වැඩිය ආනන්ද ස්වාමින් වහන්සේත් එක්ක චාපාල චෛත්‍ය කියන පූජනීය ස්ථානයට. එතෙන්දී ටික වේලාවකින් ආනන්ද ස්වාමින් වහන්සේ පිටත් කෙරුවා. පිටත් කළ සරුවඥන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ වෙලාවෙම ආවා මාර්දී පුත්‍රයා පිරිනිවන් පාන්න ආරාධනා කරන්න. එතෙන්දී සරුවඥන් වහන්සේ ඒක ඔහුගේ ප්‍රතික්ෂේප කළා ඔහුගේ මේ පිළිතුර නැත්තම් ආරාධනය. ඒ වෙලාවෙදී සරුවඥන් වහන්සේ තව මාස 3කින් ඒ කියන්නේ දවස් 90කින් පිරිනිවන් පාන්න අදිෂ්ඨාන කළා. ඒ කියන්නේ ආයු සංස්කාර වස්සජනීය කියලා කියන්නේ අමුතුවෙන් දෙයක් නෙමෙයි. රහත් ඵල සමෝතර සමයදී සමයදී හිටියානම් පිරිනුවම් පාන්න නැතුව කලක් ජීවත් වෙන්න පුළුවන්. අදිෂ්ඨාන කෙලේ හරියටම එදා ඉඳලා තුන් මාසයකින් ඒ කියන්නේ ඉදිරියේ උදාවන වෙසක් පොහොය දවසේදී අලුයම් කාලයෙන් පසුව අරිහත් ඵල සමාපත්තිය සමාදින්නේ නැහැ කියන අදිෂ්ඨානයයි. ඒ සිද්ධ කරනකොට මහ පොළොව කම්පා වුණා පුදුම විදියට. ආනන්ද ස්වාමීන් වහන්සේ දුවගෙන ඇවිල්ලා මොකද ස්වාමීන් මේ භයානක පොළොව කම්පාවක්. ඒ විස්තරයේ බුදුරජාන් වහන්සේ කපාට කියන්නේ නැතුව සඳහන් කළා පොළොව කම්පාන හේතු 8ක් තියෙනවා. පළවෙනි එක මේ පොළොව රඳා පවතින ජලයේ උඩ. ජලයේ පවතින වායු ගෝලයේ උඩ. වායු ගෝලයේ චලනය වීමෙන් ජලය කම්පිත වෙනවා. ජලය කම්පිත වීමෙන් පොළොව කම්පා වෙනවා. දෙවෙනි කාරණේ අභිඥා බලලාභීන්ට පුළුවන් පොළොව වටේ ජලාශයක් කළ පොළොව කම්පා කරන්න. තුන්වෙනි කාණේ යම් වෙලාවක බුදු වෙන බෝධිසත්වයන් වහන්සේ නමක් මෞකස පිළිසිඳ ගන්නවා නම් එදා පොළොව කම්පාන දසදහස් අස්සක් වල. එවැගේම උපදින දාසයේ පොළොව කම්පා වෙනවා. බුදු වෙන දාසයේ පොළොව කම්පා වෙනවා. ධම්සක් දේවසොන් දෙසුම් පාතන කාලයේ පොළොව කම්පා වෙනවා. ආයු සංස්කාරات පරිණ දාසයේ පොළොව කම්පා වෙනවා. පින්වම් පාන දාසයේ පොළොව කම්පා වෙනවා. අද තථාගතයන් වහන්සේ ආයු සංස්කාරات හැරිය කියලා ප්‍රකාශ කරනකොට ආනන්ද ස්වාමින් වහන්සේ එතකොට මතක් වුණ ආරාධනා කරනවා. නමුත් සරුවක්ඥන් වහන්සේගේ ප්‍රතික්ෂේප කළා. ඊළඟට නැවත භික්ෂු සංඝයා වහන්සේ ආමතලා අනාගතයේදී තමන් වහන්සේ මාස 3කින් පසුව පින්වන් පාන බව සවිස්තරව ප්‍රකාශ කළා. ඊට පස්සේ සරුවක්ඥන් වහන්සේ වැඩියා භණ්ඩගාම කෙනි ස්ථානෙට. එහිදී නැවත වඩා අර ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති නොයදීමෙන් සසර ගමන දික් වූ බව ඒ ධර්මතා වැඩූ නිසා සසර ගමන අවසන් වූ බවත් සවිස්තරව දේශනා කළා අනිත් සැමටත් එසේ අනුශාසනා කළා. එතනින් වැඩියා හත්තිගාමයට. එතනින් වැඩියා අම්බගාම ජම්බුගාම කියන ගම්මානවලට. ඒවා පියමං කරන බොග්ග නගර කෙන ස්ථානයට වැඩියා. එහිදී සතර මහා ප්‍රදේශයේ කියන විශේෂ අනුශාසනාවක් පැවැත්වුවා භික්ෂුන් වහන්සේලාට අනාගතයේ මුණපාන්න සිදුවෙන ප්‍රශ්නවලදී පිළිපදින හැටි ගැන සතර මහා ප්‍රදේශයේ ඒවා සවිස්තරව දක්වන්න කාලෙ මැදි වෙනවා. ඊළඟට සරුවඥන් වහන්සේ වැඩියා පාවානුවරට. මේ පාවානුවරට වැඩම බව ආරංචි වුණා චුන්ද කම්මාර පුත්ත කියන මහා ධනවත් සිටුවරයාට. එතුමාගේ උයනක් තිබුණා. ඒ උයනේ තමයි සරුවඥන් වහන්සේ නැවතුනේ. ඉතින් එදා සන්ධ්‍යාවේ එතුමා බණ අඬවිල්ලා අනුදමා හිමියන් වහන්සේගෙන් විස්තර අහගෙන දානේ සම්පාදනය කරන හැටි දැනගත්තා. එවාගේම පසුදා උදෑසන බුදුපාමොක් සංගරුවන සිය නිවසට වැඩම කරවාගෙන දානේ පිළිගැන්නුවා. එතුමා සම්පාදනය කළා බුදුරජාන් වහන්සේ උදෙසා රසායනික ඖෂධීයේ ආහාරයක්. බුදුරජාන් වහන්සේ බුදු වෙන දවසේ ක්ෂීර පායාසයටත් මේ අවසාන දාණයටත් මේ සක්වල පුරාම දෙවි දේවතාවන්ගේ අමෘතය එකතු කළා කියනවා. එනිසා සරුවඥන් වහන්සේ විධාන කළා මේ මා වෙනුවෙන් සම්පාදනය කළ සුවකර මද්දව කියන ඖෂධීය ආහාරය වෙන කෙනෙකුට බෙදන්න එපා. තථාගතයන් වහන්සේට බෙදලා ඉතුරු වුණොත් පොළවේ වලක් කපලා වල දාණ්ඩයි කාටවත් එක දිරවන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් කියන මේ සුවකර මද්දවේ කියන්නේ මාංශ ආහාරයක්. ඇත්තෙම නැහැ. මාංශ ආහාරයක් නොවන බව මේ අර්ථ කතාවේ සඳහන් වෙනවා. රක්තාතීසා රෝගයට නියමිත රසායනික ඖෂධීය ආහාර විශේෂයක් කියලා. ඒක පිළිගත යුතුයි. හේතුව ඈතාතීතේ අවුරුදු ලක්ෂ්‍යාවස තියෙන කාලවලත් බුදුවරයන් වහන්සේලාගේ අවසාන දාන වෙන්නේ සූකර මද්දවේ. ඒ කාලේ මිනිස්සු මස් මාංශ කන්නේ නැහැ. එතකොට සූකර මද්දව කියන මස් මාංශ ආහාරයක් කොහොමවත් ඒ කාලේ සැපෙන්නේ නැති නිසා ඉඳ පැහැදිලි වෙනවා මේක රසායනික ඖෂධීය ආහාරයක් කියලා. ඒ ආහාරය වැළඳීමෙන් සාරුවාඥන් වහන්සේගේ දැඩි වේදනාවන් සංසිඳුණා. නමුත් ආපසු දැන් වඩින්න තියෙනවා තුන්ගව්වක් තරම් දුර කුසිනාරා නුවරට. ඒ වඩන ගමනේදී සාරුවාඥන් වහන්සේ අතරමඟ 25 පොලක තරම් නවතින්න සිද්ධ වුණා. ඒ අතරේ එක්තරා දිය කඩਿੱත්තකින් පෑන් පානය කරන්නත් ඕනේ වුණා. සාරුවාඥන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන් බොර වෙච්ච පෑන් මණික් පාට පැහැදුනා. ඒව වන්දලා ආපසු වැඩියා වඩන කොට තින්දි හම්බ වුණා පුක්කුසාති කියලා ඒ වෙළඳ ව්‍යාපාරිකයෙක්. එතුමා ඇත්තට කුසනාරා නුවර මල්ල රජදරුවන්ගේ කෙනෙක්. එතුමා රාජ්‍ය ආසනයේ වාඩි වෙලා ඉන්න කාලේ රජකම් කරන අනිත් කාලේ වෙළඳාම් කරනවා. එතුමා ඇවිල්ලා බුදුරජාන් වහන්සේක සාකච්ඡා කරලා ඊටාම වටිනා, ඊටාම වටිනා වස්ත්‍ර යුගලයක් පූජා කළා. එයින් එකක් බුදුරජාන් වහන්සේට පූජා කළා ආනන්ද ස්වාමීන් වහන්සේට එකක් පූජා කළා. එයත් කකුදා නදියේදී සරුවක්ඥන් වහන්සේ පැම්පහස් වෙලා ඒක දරාගත්තා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ ශ්‍රී දෙයෙන් රැස් වී දෙන්න පටන් ගත්තා ඉබේම. එතනින් උන්වහන්සේ නැවත කුසිනාරා නුවරට වැඩම කළ උපවත්තන ශාලවන උද්‍යානයේහි සල්ගස් දෙකක් අතර පැනෙව රජදරුවන් බොහෝ සෙයින් වාඩි වෙන සැතපෙන ආසනයේ සැතපෙන්න ආසනයේ පනවන්න කිව්වා. ඒ උත්තරේ ශේෂක වාසනේ පනවලා වැඩ හිටියා. එතින්දී දෙවි දේවතා පුදුම විදිහේ පූජා සත්කාර අහසින් වගුරුවන්න පටන් ගත්තා මල් වැහි. සුවඳ වැහි. ඒ වගේම ස්තුතිය වැහි, තූර්ය වැහි. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ වදාලා ආනන්දේ මේ පූජාවන්ගෙන් තථාගතයන් වහන්සේට පූජා කළා වෙන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වානක් ප්‍රදේශයේ අය ධර්මානුධර්ම ප්‍රතිපදාව නැමැති නිවනට යා යුතු ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන ප්‍රතිපදාව යෙදෙනවා නම් ඒක තමයි තථාගතයන් වහන්සේ කරන උතුම් පූජාව කියලා. ඊළඟට සරුවඥන් වහන්සේ විධාන කළා මේ කුසනාරානෝ රජදරුවන්ට මේ විස්තර කියන්න අද රාත්‍රියේ අලුයම් කාලයේ සරුවඥන් වහන්සේ පින්වම් පානවා කියලා. ඉතින් උන්වහන්සේ වැඩම කළ ඒ පණිවිඩය කියලා විශාල පිරිසක් වන්දනාවට ආවා. උපවාන ස්වාමින් වහන්සේ උපස්ථාන කරමින් ඉන්න වෙලාවේ ඉවත් වෙන්න සැලැස්සුවා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමයේහි ආව සුබද්දර පරිබ්‍රාජකතුමා. එතුමා සමග කළ සාකච්ඡාවේ දෙතුමා පැහැදිලා පැවිදි වෙලා එදාම ඒ උයනේදීම සෞකලස් නසා රහත් වුණා. මේ අන්තිම ශ්‍රාවකයන් වහන්සේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේ. අන්නේ අවස්ථාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ අඬන වෙලාවේ කතා කළා කරපු අනුශාසනාවක එක්තරා පාඨයක් තමයි මාත්‍රිකා කෙලේ. යෝ වෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තහා ආනන්දය මා පිරිනුවන් පාන එක නමයි. මා විසින් දේශනා කළ ලද ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන මේ සතර ආකාරයෙන් හඳුන්වන්න පුළුවන් වූ සුවාසෝදාස ධර්මස්කන්ධයේ ජීවමානයි. ඒ ධර්මස්කන්ධේ මගේ ඇවෑමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍යාදී සෑම දිනාට ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා. මම පිරිනුවන් පාන එක නමයි ශාස්ත්‍රුන් වහන්සේලා 84000ක් ජීවමානයි කියලා ධර්මයේ පැවරුවා. ඊට පස්සේ සරුවඥන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ අමතලා තුන් යලක් විමසුවා. බුද්ධ රාත්‍නිය ගැන, ධර්ම රාත්‍නිය ගැන, සංඝ රාත්‍නිය ගැන, එවාගේම ප්‍රතිපත්තිය ගැන සැකයක්, සාංකාවක්, විමතියක්, විචිකිච්ඡාවක් තියෙනවනම් දැන් අහන්න. කිසිම කෙනෙක් ඇහුවේ නෑ නිහඬයි. සරුවඥන් වහන්සේ ආදාලා මේ පිරිසේ කිසිම කෙනෙක් නෑ සෝවන් නොවිච්ච කෙනෙක්. සමහර කෙනෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි රහත් එනිසා මේ සියලු දෙනාට සැකයක් නැති බව මම පිළිගන්නවා. මගේ අන්තිම වචනේ දැන් මම ප්‍රකාශ කරනවා කියලා හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියලා අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඒ වෙලාවේදී උන්වහන්සේ අන්තිම බුද්ධ වචනේ ප්‍රකාශ කරපු ගමන් නිහඬ වුණා. මහන්නේ මං අන්තිම වාට දැන් තොපාමතෙමි. සීල සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි මානෙනි අප්‍රමාදව එළඹ සිටි සිහිනුවණින් සියල සමාධි ප්‍රඥා ප්‍රතිපatti ධර්මයන් සම්පාදනය කරත්වා කියලා නෙද්දක පියාගත්තා. හැබැයි ගමම් පිරිනුවම් පෑවෙන්නේ සූවිසි කෝට් ලක්ෂ වාරයක් සමාපත්තියේ සමයදුණා. සමයදලා නැත පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි, හතරවෙනි ධානය දක්වා සමයදිලා ඊළඟට උන්වහන්සේ හතරවෙනි ධානයෙන් නැගිට ගමම්ම අර සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මෛත්‍රී පූර්ව භාගය අර පටිසන්ධිගත කුසල විපාක චිත්තේ සමාන විපාක චිත්තයකින් පිරිනවන් පෑවා. ඒ වෙලාවේ දසදහසක් කළ කම්පිත වුණා. මේ විදියට කම්පා වූ අවස්ථාවේදී සාම්පති බ්‍රහ්ම රාජා වෙලා ගාථා දෙකකින් ශෝක ප්‍රකාශ කළා. අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වචනයක් කිව්වා. එවැගේම සක්දේව රාජ්‍යරුවත් ඇවිල්ලා ගාථාවක් කිව්වා. අනදමා හිමියන් වහන්සේත් ගාථාවක් කිව්වා. පසුව බුදුරජාන් වහන්සේගේ ආදාහනීය සම්බන්ධ ශීල විස්තරය කල් ඇතුව අහගෙන තිබුණා. ඒ අනුව ඒ ආදාන කටයුතු ඉතා මුතුන් ලෙස සිද්ධ වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනතුරු ආදාන කළ නොහැකි වුණ උන්වහන්සේගෙන් පස්සේ ආදාන වුණා ඉබේම එවාගේම ආදානෙන් පසුව ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ශේෂ වුණා ඒ ඔක්කොම ස්ථාන රාජධානි 8ක නිදාන් කරන්න යෙදුණා එවාගේම ඉන්පසුව සරුවඥන් වහන්සේ පිළිබඳව අනාගත වාක්‍ය රහතන් වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා දෙවෙනි පළවෙනි සංගායනාවේදී සරුවක්ඥන් වහන්සේ දෙසූ සුවාසුදාසත් ධර්මස්කන්ධයේ සංගායනා කොට අවුරුදු 5000ක් පවත්නාසේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා. ඉතින් මේ විදිහට සරුවක්ඥන් වහන්සේගේ ඒ పూర్ව ප්‍රාර්ථනාවේ පටන් විශ්වාසංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ පිරු ඒ ධර්මස්කන්ධය නිසා ලෝතුරා බුදු වෙලා සූවිසි ආසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා තමන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනුවන් පාවදාලා එවාගේම රහතන් වහන්සේලා පිරිනුවන ආර්යයන් වහන්සේලා පිරිනුවන සේස ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සේසු ජනතාව සෝකේ කර්මා රූප නිපල්ලෝ ගියා මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර අනිත්‍යයි සෑම සංස්කාර දුක්ඛයි සෑම සංස්කාර අනාත්මයි අසුභයි ඒ සියල්ලම දුක්ඛාරි සත්‍යයි දුකට හේතු රුස්නුස්නාව සමුදයාරි සත්‍යයි ඒ දෙක නිති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි නිවනට පැමිණෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ධර්මය ආબોධ කරගෙන අජරාමර සාන්තාමා මහ නිවනටපත් වුණා. ඒ සියලු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අපේ ගෞරවාචාරුත්වමාංග නමස්කාරය වේවා. අපටත් ජීවිතේ පුරා කරන සෑම කුසලයක්ම පාරමී බාටපත් වෙලා බෝධිපාක්ෂ ධර්ම බාටපත් වෙලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සදාකාලික සෝය වූ අජරාමර සාන්ත ප්‍රණීත වූ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණේ කළ කුසලානුභව බලෙන් සෑම දිනාටම සාන්ති ලක්ෂණාමාම නිවන් සුවත් වේවා වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධීපති මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නාවයනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ